අප ඔබ වෙත ගෙනෙන්නේ මේ දේශනා මාලාවේ 20 වන සතියේ 6 වන දේශනාව සෙනසුරාදා දවසට නෙමෙත බෞද්ධ උරුමයන් පිළිබඳ දේශනාවයි අද ස්වාමින් වහන්සේ අපට පවත්වන්නට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට දැන් নমස්කාර පූරකව ඇරයුම් කරමු. අප සැම කෙරෙහි මෙත් සිතින් මෙතෙන් පටන් අදට නියමිත දේශනාව පවත්වන හැටියට. අවසරයි ස්වාමින් වහන්සේ සාදු සාදු සාදු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 සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න වැඩපිළිවෙලකට යන්නේ නැතුව අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් නිර්වාණ සාන්තියට පැමිණෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හැබැයි නිබඳව නිබඳව අපි විමසලා බලන්න ඕනේ කොහොමද අපි අපේ ජීවිතය નિවරදි කරගන්නේ කියලා. ඉතින් එවැනි අරමුණකින් සකස් කරගත්ත ධර්ම වැඩසටහන තමයි ප්‍රත්‍යක්ෂා වැඩසටහන. අද වෙනස්වාද දවසේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ බෞද්ධ උරුමය පිළිබඳවයි. ඉතින් මේ සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් සමහර අය මාත් එක්ක මතක් කරනවා අපිට ධර්ම කරුණු ටික ඉගෙන ගත්තාම ඇති නේද කියලා. සමහර වෙලාවට රටතොට ගැන එතකොට තවත් බාහිර කරුණු ගැන මේ කතා කිරීම හැමෝම කතා කරනවානේ. ඉතින් අපිට මේ වැඩසටහනෙන් අවශ්‍ය කරන්නේ ධර්ම කරුණු ටිකනේ කියලා විමසීම් තියෙනවා. ඒකින්ද අපි හැබැයි කරුණාවන්ත වෙන්න ඕනේ මෛත්‍රී සහගත වෙන්න ඕනේ මමත් කැමති ධර්ම කරුණුම කතා කරන්න නමුත් ධර්ම කරුණුම තමයි කතා කරන්නේ ධර්ම කරුණ වල තියෙනවා යම්කිසි වපසරියක් ඒ අවට ශේස්ත්‍රය පිළිබඳ අපි දැනගත්තේ නැත්නම් සාකච්ඡා කරේ නැත්නම් අපි සම්පූර්ණයෙන්ම ධර්ම කරුණ තුල විතරක් හිර වෙනවා විතරක් නෙවෙයි අපිත් සකස් වෙලා අන් අය සකස් කරගන්න බාහිර පරිසරයක් සකස් කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ නැත්නම් අපිට අවශ්‍ය කරන පරිසරය නැතු වෙනවා ඒ හින්දා අය අනිත් දේවල් ගැනත් අපි කතා කළ යුතු වෙනවා රට ගැන කතා කරන්න ඕනේ අපේ උරුමය ගැන කතා කරන්න ඕනේ අපි ඒව දැනගන්න ඕනේ නැත්නම් අපි වෙන්නේ මොකද්ද ළිඳේ ඉන්න උදාහරණයක් තියෙන ළිඳේ ඉන්න ගෙම්බා වගේ කියලා ඉතින් අපි හැම දෙයක් ගැනම කතා කරන්න ඕනේ. හැබැයි හැම දෙයක් ගැනම කතා කරන්න ඕනේ මොකටද? හැම දෙයක් ගැනම කතා කරන්න ඕනේ. හැබැයි මොකක් තුල ඉඳගෙනද? ධර්මය තුල ඉඳගෙන හැම දෙයක් ගැනම ගහක් කොලක් ගැන උනත් කතා කරනකොට අපේ තුලට එකතු වෙන්නේ ධර්මයමයි. ඒකින්ද මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. ධර්මය රජ වෙන්න ඕනේ කියලා. ධර්මය රජ වෙන්න ඕනේ කියන්නේ ධර්මය අධිපතිකමටපත් වෙන්න ඕනේ. මේක ධාර්මික රටක් කියනවා නම් ඒ ධාර්මික රට තුළ අධිපතිභාවය ගැන හැම තැනකදීම මුල් විය යුත්තේ ධර්මය. හැම කෙනාම ගරු කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට. එහෙම ගෞරවයක් සිත තුළ ඇති වෙන්න නම් හැම ශේෂ්ත්‍රයකම ධර්මය තුළ තියෙන වටිනාකම් අපිට තේරෙන්න ඕනේ. ඒකින්ද ඒවා කතා කරන්න ඕනේ. අමාරු නම් මම කියනවා රට දය වෙනුවෙන් හරියට හිතලා ඉවසගෙන අහන්න කියලා. එහෙම නැත්නම් ඒකනේ මම වෙන් කරලා කියන්නේ. සඳුදා ඉඳන් රහස්කලින්ද වෙනකම් අපි ගැඹුරු ධර්ම කරුණක් සාකච්ඡා කරනවා. සිකුරාදත ඒ ධර්ම කරුණ කොහොමද සමාජ කතිකාවතක් බවට පත් කරන තමන්ගේ යුතුයකම කරන්න කොහොමද කියලා කතා කරනවා. ඊළඟට සෙන්සුරාද වෙනකොට අපි අපේ උරුමයන් ගැන සාකච්ඡා කරනවා. අපිට බොහෝ අමතක වෙලා ගියලා තියෙන කරුණු ගැන සාකච්ඡා කරනවා. උරුමයන් කොහොම ඔක්කොමලා හුඟක් අය මේ වෙනකොට හිතන්නේ ගොඩ නැගිලි නේද? රුවන්වැලි සෑය, ජයසිරිමා බෝධිය, ඒ වගේ මේ අතීත උරුමයන් එච්චරයි කියලා. ඒ සංකල්ප වෙනස් වෙන්න ඕන සමාජයේ දැනට වෙනස් වෙමින් ඉතා හොඳින් වෙනස් වෙමින් තියෙනවා කියලා මම දන්නවා. ඉතින් ගැඹුරු ඊට පස්සේ ගැඹුරුම ධර්මය ඕනෑ කියලා කියන අයට ඉරිදා අභිධර්ම පාඩම තියෙනවා. ඒකද මේ දවස් දෙක ගැන අපි විවේචනයක් නෙවෙයි ඒ ගැන හිතන්නේ නැතුව අපි මේක අහන්න කියලායි මම යෝජනා කරන්නේ. ඒක තුළ අපිට ඉගෙන ගන්න ඕන තරම් දේවල් තියෙනවා. අපි තව ටික දවසක් යනකම් හරි මෙහෙම යමු. මොකද රටේ ධර්ම ප්‍රබෝධයක් ඇති කර යුතු තියෙනවා. ධාර්මික මිනිස්සු එකතු වෙන්න ඕනකමක් තියෙනවා. එකතු වෙලා තමන්ගේ අයිතිය තහවුරු කර ගැනීම සිද්ධ කළ යුතු තියෙනවා. ඒකට හරි අපූර්ව කාරණාවක් ධර්මයේ තුල තිබිලා හම්බ වෙනවා මට. ඒ තමයි අද බාලයාට නැත්තම් මෝඩයාට නැත්තම් දුෂ්ටයාට කියන ඒ වචනේ තියෙන්නේ. දුෂ්ටයාට යහපත් වචන නැහැ. යහපත් ක්‍රියා මොකුත් නැහැ. ඒ දුෂ්ටයා මෙල්ල කර යුත්තේ පරාක්‍රමයෙන් කියලා. ඒ කියන්නේ බලෙන් කියලා. බලෙන් මෙල්ල කරන්න ඕනේ කියලා. එතකොට ධර්මයේ තුල බලය කියන්නේ අවිගත් වුන් ධර්ම බලය වගේ නෙවෙයි. ධර්මයේ තුල තියෙන බලය එකමුතු බලයයි. එතකොට ධර්මයේ තුල තියෙන අය ඒකරාශී වෙලා ධර්මානුකූල මිනිස්සු ඒකරාශී වෙලා ඒ ඒකරාශී වීම තමයි රසක ගොඩනගෙන බලය. එහෙනම් අපි කවුරුත් හැම වෙලේම එකමුතු වෙන්න බලන්න ඕනේ. දැන් එකමුතු වෙලා ලොකු බලපෑමක් කළ යුතු තියෙනවා බෞද්ධත්වෝ බෞද්ධත්වෝ එක මිටකට එකතු වෙන්න ඕනේ පක්ෂපාත පුද්ගල දේවල් අතහැර ධර්මයේ තුල එකතු වෙන්න ඕනේ අන්න එහෙම එකතු වෙලා ලොකු හඩක් නගන්න ඕනේ දැන් හොඳටම ඇති ඔය එක එකන එක එකන එක එකන එක එක ක්‍රමවේද ඉදිරිපත් කරා කාට වෙනුවෙන් එක එක ක්‍රමවේද ඉදිරිපත් කරා ඒ හැම එකකම ප්‍රතිඵලය අවිවාදයෙන් පිළිගත යුතු තියෙනවා ඒ හැම එකකම ප්‍රතිඵලය මේ වර්තමානයේ පේන්න තියෙනවා දන්නවද? මේක හොඳට තේරුම් ගන්න මේක අපිට දැනෙන්න ඕන කාරණාවක්. අද මේ මොහොත වෙනකොට මගේ ජීවිතය නිර්මාණය වෙමින් තියෙනවා. නේද? මේ මොහොතේදී මට සිතුවිලි වගේක් එමින් තියෙනවා. මේ මොහොතේදී මගේ කය සැකස්මක් තියෙනවා. මේ මොහොත නිර්මාණය වෙන්නේ මගේ අතීත භාවිතයන් අනුව. සසර ජීවිතේම. එතකොට අද මේ මොහොතේ මට බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ එදා දාරුචිරිය තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියද්දී පිප්පලි තරුණයා බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට දකිද්දී ඇති වුණ සම්පූර්ණ අති විශාල වූ ශ්‍රද්ධාව දාරුචිරිය කියන පුද්ගලයා විදිහට ඉන්නකොට එතුමාට බුදුන් කියන වචනේ ඇහුනහම අනිත් පැත්ත හැරිලා බලන්නේ නැතුව මහා වේගෙන් ජේතවනාරාමයේ හම්බ වෙනකන් යොදුන් ගාණක් පිටිපස්ස හැරෙන්නේ නැතුව ගියා. ඒ නිර්මාණය වෙන චිත්තට හේතු වෙන්නේ අතීත ජීවිතය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේදී ගලක් උඩ වේලිලා මැරෙනවා භාවනා කරලා. හරි? එතකොට අද මගේ මේ වර්තමාන නිර්මාණය මේ මොහොත මට මේ මොහොතේ මට බුදුහාමුදුරු කෙනෙකුට ඇති වෙන හැඟීම, අම්මා කෙනෙකුට ඇති වෙන හැඟීම, තාත්තා කෙනෙකුට ඇති වෙන හැඟීම, මෛත්‍රී හැඟීම, අසුබ හැඟීම අනාත්ම හැඟීම මේ හැම දෙයක්ම අද මේ මොහොතේට ඒවා මිශ්‍රිත වෙලා හේතු වෙලා මම යම්කිසි මගේ තුල මම කියලා මම කියලා මම හඳුන්වන නමුත් එහෙම හඳුන්වා එහෙම නිර්මාණයක් නැති නමුත් ඒ වෙලාවේ ඇති වෙන සැකසීම අර හැම දෙයකම ප්‍රතිඵලයක්. ඒ මූලධර්මයමයි ඒක හේතුඵල ධම. ඒක තමයි ඒක තමයි පටිච්චසමුපාදය. හරි පටිච්චසමුප්පන්නයි මේ මොහොත මේ මොහොත සකස් වෙන්නේ අපිට. හේතු ඇතුව ඒ මූල ධර්මයමයි මේ මොහොතට විතරක් නෙවෙයි සම්පූර්ණ සමාජය තුලක් තියෙන. ඒ අනුවම යමින් අපිට බලන්න පුළුවන් අතීතයේ භාවිතයන් අනුව අද මේ මොහොත නිර්මාණය වෙන මේ රටේ නේද? මෙච්චර කාලයක් කවුරු හරි කරගෙන ආපු දේවල් හරිනම් මේ වෙනකොට නිවැරදි දෙයක් නිර්මාණය වෙන්න ඕන කොයි පැත්තෙන් හරි. එක්ක සමාජීය පැත්තෙන්, එක්ක ආර්ථික පැත්තෙන්, එක්ක සංස්කෘතික පැත්තෙන් මොන පැත්තෙන් හරි මේ කරගෙන ආපු දේවල් හරිනම් හැම පැත්තෙම වැටෙන්නේ ඇයි නේද යමෙක් කියනවා නම් අපිට බලය දුන්නා නම් අපි මේ <laughs> අපිට දුන්නා නම් අපි මේක හදලා පෙන්නනවා කියලා ඇයි බලය එන්නේ නැත්තේ මිනිසු තුළ ප්‍රසාදය ඇති වෙන වැඩපිළිවෙලක් යාට ඉදිරිපත් කරගන්න බැරි නිසායි එන්නේ නැත්තම් එන්නේ නැත්තේ එතකොට ආපු අය ආය ආය ප්‍රතික්ෂේප වෙන්නේ සහ මේ වර්තමානයේ නිර්මාණය වෙන්නේ අතීතයේ සියලු දේවල් ප්‍රතිඵලයක් විදිහට. එහෙනම් අපි අපේ රටේ අවාසනාවකට මේ වෙනකම් භාවිතා නොකළ දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අඩුම ගානේ පංචශීල ප්‍රතිපත්තිය ගැනවත් ලොකු අනුග්‍රහයක් අධිපතිකමක් මේක මෙහෙම වෙන්න ඕනේ කියලා කාරණාවක් රටතොල ගොඩ නැගුවේ නැහැ. නැහැම තමයි. ආයෙ කිසි කතාවක් නැහැ. ඒකින්ද අපි අද ලොකු පරිහානියක වාසය කරනවා. එහෙනම් ධර්මය රජ කරවන්න නම් ධර්මයේ අධිපති කරවන්න නම් මොකද කරන්න ඕනේ? මේක ධාර්මික රටක් කියලා ප්‍රතිඥා දෙනවා නම් ප්‍රතිඥා දීලා කියනවා නම් අපි මොකද කරන්න ඕනේ? එහෙනම් බල කරන්න ඕන බෞද්ධ විතරක් බෞද්ධ වැඩිපුර ඉන්න රට නේද? අනිත් අය යට කරන්න කියන එකක් නෙමෙයි මේ. අන්‍ය ආගමික නායකයෝ පවා නේද? බොහෝ වශයෙන් මතක් කරනවා විශේෂයෙන්ම ක්‍රිස්තියානි ධර්මයට නායකත්වය දෙන නායකයෝ විශේෂයෙන්ම කියන මේ රට බෞද්ධ රටක් බෞද්ධ ධර්මය මූලික කරගෙන තමයි මේ රට ඉදිරියට යන්න ඕන කියලා. ඉතින් එහෙමත් කියද්දී අපේ බොහෝ පාලකින්ට එහෙම අවස්ථාවක් කොහොමත්ම නැහැ. එහෙනම් අපිට මේක තමයි වෙලාව මේක යුතුයකම මේ මොකද මේක අවසාන අවස්ථාව වගේ පේන්නේ. තවත් මොකුත් අපිට ඉතුරු වෙන එකක් නැති වෙයි. අපිට අනාගතයේ බුද්ධ ශාසනය රැකලා තියන්න නම් අපේ උරුමය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ හින්දා කළ යුතු දෙයක් ගැන මහා වැදගත් කාරණාවක් ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. තව ටිකක් කල් යනකම් මේ ක්‍රමවේද යන බය වෙන්න එපා. අපි නිවන් මඟ ධර්මදේශනා 500 නැවැත්වුවානේ. ඒකින්ද මේ 20 වෙනි සතිය තව සති 30ක් විතර අපි මේ වැඩසටහන අරගෙන ගිහිල්ලා වෙනත් ක්‍රමවේදයකට අවශ්‍යයක් ගන්න. නේද? ඒකින්ද මේ ප්‍රත්‍යවේක්ෂාව කියන එකත් දිගටම යන්න අවශ්‍යතාවයක් නැහැ. මේක අවශ්‍ය විදිහට අපේ කාලෙන් කාලයට අපි ඒක වෙනසක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් අපි තව ටික කාලයක් යනකම් මේ උරුමය රැක ගැනීම පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් ඒකින්ද ඒ වගකීම තේරුම් ගන්න වගකීමක් තියෙන හින්දායි අපි මේ විදිහට කටයුතු සිද්ධ කිරීම කරන්නේ සමාජගත කරන්න ඕනේ ධර්මය සහ ඒ උරුමය රැකගන්න ඕනේ. අද අපි සාකච්ඡා කරන්න යන්නේ මහා වටිනා කාරණාවක් කියලා මම කිව්වා. ඒ තමයි සක්විති රජ කෙනෙක් කොහොමද රටක් රජ කරන්නේ? සක්විති රජ කෙනෙක් ගැන කතා කරනකොට ඔන්න ආය ආයාර ප්‍රශ්නේ එයි. <laughs> මොකද්ද? අජ්ජුරුව ගැන කතා කරන්නේ අද මට මේ ධර්ම දේශනාවෙන් වැඩක් නැහැ කියලා. සක්විති රජ කෙනෙක් කියන්නේ නායකත්වයක් නේද? එතකොට හැම කෙනෙක්ම තමන්ගේ කාර්යාලයේ හෝ තමන්ගේ නිවසේ හෝ තමන්ගේ කොතන හරි තැනක නායකත්වයක් තියෙනවා. එතකොට සක්විති රජ කෙනෙක්ගේ තියෙන සක්විති රජ කෙනෙක්ගේ තියෙන වත වත නැත්නම් ක්‍රියාව. හරි? අන්න ඒ ක්‍රියාවට සමගාමීව තමන්ට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ නිවස තුල නිවස තුල ඉන්න පියතුමෙකුට සක්විති රජ කෙනෙක් රට පාලනය කරනවා වගේ එයාට පුළුවන් වෙන්න ඕනේ ගෙදර පාලනය කරන්න. අම්මා කෙනෙක්ගේ අතේ කොච්චර වගකීමක් තියනවද නිවසක් පාලනය කරද්දී? එහෙනම් මේ කාරණා ටික අපි සාකච්ඡා කරලා අම්මට පුළුවන් වෙන්න ඕනේ ගෙදර පාලනයේදී දරුවෝ සකස් කිරීමේදී කවුරු වගේද? බාහිර සක්විති රජු වගේ මේක කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ තමගේ නායකත්වය එතකොට මම හැමදාම මතක් කරන්නේ එක එක සමිති සමාගම් වල සභාපතිවරු, ලේකම්වරු ඉන්නවා, පාසල් වල විදුහල්පතිවරු ඉන්නවා. ඒ හැම කෙනෙකුටම පුළුවන් වෙනවා තමන්ගේ ඒ ප්‍රදේශයේ තමන්ගේ බල පරාක්‍රමය යොදවන්න පුළුවන් තැන්වල මේ ශක්තිත රජ වත්තික මතක තියාගෙන ඒ ටික අනුව ජීවිතය සකස් කරන්න. ධර්මයේ අධිපති වෙන්නේ එතකොටයි. හරිද? පෞලක ධර්මයේ අධිපති වෙන්න ඕනේ. හරිද? ශක්විත රජකමේ තියෙන ප්‍රධානම කාරණා පළවෙනි කාරණාව කියලා ඉන්නම් මම. එතකොට පුළුවන් අපිට මේක හොඳටම තේරුම් ගන්න. ධර්මය ඇසුරු කරගන්නමින් පළවෙනි කාරණාව ධර්මය ඇසුරු කරගනිමින් ධර්මය ගරු කරමින් ධර්මයට ගරු කරමින් ධර්මයම කොඩියක් වගේ තියාගෙන. ඒ කියන්නේ ධර්මයම මූලික කරගෙන ධර්මයම අධිපති භවයේ තබා ගනිමින් කටයුතු කිරීම. හරිද? ඒ කියන්නේ ඉස්සෙල්ලාම අභ්‍යන්තර ජනයා පිළිබඳව. ඒකයි පළවෙනි එක. එතකොට දෙවෙනි එක තියෙන්නේ ඒකට අනුගත තමන්ගේ පාලනයේ දෙන අනිත් පිරිස. එතකොට සමාජයක් ගත්තම ඒ කාලේ තිබුණේ ස්ත්‍රිය පිරිස කියලා. ඒ ඒ ශක්‍රීය පිරිස කියලා කියන්නේ ඒ කාලේ හිටපු පාලනයට මුල් වෙලා මූලික වෙච්ච අය. ඊළඟට ගෘහපති සහ ජනපද. ඒ ජනපදයන් පිළිබඳව ජනපදවල ඉන්න ජනයා පිළිබඳව සහ ගෘහපති ජනයා පිළිබඳව කියලා. ඉතින් ওই වගේ ඒ ටික තමයි පළවෙනි හතරේ සඳහන් වෙන්නේ. ඊළඟට මහාන බමුණන් පිළිබඳව එතකොට මේ ඒ කියන්නේ පළවෙනි පහ පළවෙනි පහ යෙදෙන්න යන එහෙම පළවෙනි එක තමන්ගේ කට්ටිය ගැන දෙවෙනි එක ඒ බොහොම උසස් කුලයන් හෝ නැත්නම් ප්‍රභු කියලා සැලකෙන පිරිස් පිළිබඳව ඒ කියන්නේ සමාජයේ මූලිකත්වය අරගෙන ඉන්න අනිත් කණ්ඩායම් පිළිබඳව ඊළඟට බ්‍රාහ්මණ ගෘහපති ආදී පිරිස් පිළිබඳව ඊළඟට ජනපද වැසියන් පිළිබඳව ඊළඟට මහාන බමුණන් පිළිබඳව. ඕකෙන් සමාජය කියන්නේ. ඒ කියන්නේ සමාජයේ පිළිබඳ පිළිපදිනකොට අපි දැන් අපේ නිවසක් ගත්තොත් තමන්ගේ ගෙදර අය ඉන්න පිළිබඳව තමන් ළඟින්ම ආශ්‍රය කරන නිවස්වල ඉන්න අය පිළිබඳව කියලා ගන්න පුළුවන්. එතකොට මේකට සමගාමීව අපි ගෙදරට මේක යොදනවා නම් ළඟින්ම ආශ්‍රය කරන මගේ ගෙදරට අදාළ වැදගත් ගෙදරට වැදගත්කමක් තියෙන, ඒ කියන්නේ මගේ නිවසේ තීරණ ගද්දි මම ඉන්නවනේ හැමෝටම සමීප හිතවත් අය. ඒතර අන්නේ අය පිළිබඳව සහ අනිකුත් අය අනිකුත් අය පිළිබඳව සහ මහාන බමුණන් පිළිබඳව කියලා ඔන්න ඔය විදිහට ඒ හැම කෙනෙක් එක්කම කටයුතු කරද්දී අපි එතකොට මොකද කරන්න ඕනේ ධර්මය ගරු කර ගන්නවා කියන්නේ මොකක්ද හැම වෙලේම මම බලන්න ඕනේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට මම මෙයව ආශ්‍රය කරන්නේ කියලා හරිද ඒකයි ධර්මයේ ගරු කරනවා කියන්නේ හැම වෙලෙම මගේ පිළිවෙතේ තියෙන්න ඕනේ මගේ පිළිවෙතේ තියෙන්න ඕනේ ධර්මයට මම මූලිකත්වය දීලා තමයි මම බාහිර කෙනෙක් අය ආශ්‍රය කරන්නේ. gedara ayata සලකන්නේ. බලන්න. කොච්චර ඒක වටිනකමක් තියනවද කියලා මේ gedara ඉන්න දරුවන්ට ඔක්කොටම සමව සැලකීම දෙමව්පියන්ගේ හෝ gedara නායකත්වයේ දරන අයගේ මහා වටිනාකමක්ද නැද්ද? සමව සලකන්න ඕනේ. සමහර වෙලාවට ඉන්නවා සමහර දරුවෝ ඇහැයෙන් ලස්සනයි. හැඩෙන් ලස්සනයි. සමහර දරුවෝ එහෙම නැහැ. ඇත්තම කතා කරොත් මේ අත්ත කතා කරන්නේ නැහැ නේ. ඔවා ඔවා කිලින් කතා කරන්නේ නැහැ නේ කවුරුවක්වත්. නේද? බොහෝ පවුල්වල අය තාත්තලා අම්මලා සමහර ලාවට අර අර දරුවට ආදරේ වැඩි. නේද? නෑ සමහර වෙලාවට එයා සමහර වෙලාවට බාලයා. සමහර වෙලාවට වැඩිමල්ම එක්කෙනා ඉස්සෙල්ලාම දැක්කේ මෙයානේ කියලා. හරිද? එහෙම නැත්නම් වැඩිපුර දක්ෂ කෙනා. ඉතින් මේ වගේ නේද? එක එක්කෙනාට එක එක විදිහට සලකන ගතියක් තියෙනවා. මේ මේක සමානාත්මතාවයෙන් සැලකීම ධර්මය තුල තියෙන දෙයක්. ඒක උගර මුණ දෙන්න අමාරුයි. ওই විදිහට තමන්ගේ හිත සකස් කරන්න අමාරුයි. ඒක රජ කෙනෙක් කියලා ගන්න. එතකොට බලන්න රජ කෙනෙක් හැම වෙලේම ධර්මානුකූලව ධර්මයේ තුල තියෙනවද ක්‍රෝධය? ධර්මයේ තුල තියෙනවද හිංසාකාරීකම්? වෛරය? මේ මොකක්වත් නැහැ. පලි ගැනීම මේව නැහැ. දඬුවම් දීම තියෙනවා. නේද? සාධාරණ දඬුවම් දීම ධර්මයේ තුල තියෙන හැම දඬුවම් දෙන්න බැරි කමක් නැහැ. රජ කෙනෙකුට. එහෙනම් ඔන්න ඔය විදිහට අපේ පින්වත්නි ධර්මයේ ගරු කරගනිමින් කියන්නේ හැම වෙලෙම ඒ సంతාන වල මම ධාර්මික තීරණද ගන්නෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තීරණ වලට අනුවද කටයුතු කරන්නේ කියලා ඒක මූලිකත්වයට අරගෙන නිබඳව තීරණ ගත යුතු වෙනවා. එතකොට වරදින්නෙම නෑ කොතනවත් වරදින්නේ හරි යම් කිසි අපේ රටත් එක්ක ගන්නකොට රටට සාපේක්ෂව ගන්නකොට යම් කිසි නායකයෙක් ඉදිරිපත් වෙලා ඒ නායකත්වය ධර්මයේ ගරු කරමින් කටයුතු කරන්නට ගත්තොත් ඔය එක එක වරප්‍රසාද වරදාන දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඊළඟ ඡන්දයේදී දිනන්න. හරිද? කාටවත් විශේෂ සැලකිල්ල කරන්න වෙන්නේ නැහැ. අපේ ඒක අපේ නායකත්වයන් තේරුම් ගත්තොත් අපිට ලැබිලා තියෙන උරුමය. අන්න උරුමය. මොකක්ද මේ උරුමය? අද අපි කතා කරන උරුමය තමයි දස සක්විතිවත්. කොහොමද මේ සක්විතිවත පුරන්නේ? කොහොමද ඒක සම්පූර්ණ කරන්නේ? කොහොමද ධාර්මික පාලනයක ඉන්නේ කියන එක පිළිබඳ පින්වත්නි අපිට වාද විවාද කරලා එකතු කරගන්න සිද්ධ වෙනවා මේ ධර්මය අපිට ලැබිලා නැත්තම් අපිට තුන් ලෝකයක් අවබෝධ කරගත්ත මහා උත්තමයන්න් වහන්සේ නමකගේ දේශනාව තියෙනවා ජීවත් වෙන්න ඕන ක්‍රමවේදය කියලා දීලා තියෙනවා එහෙනම් අපි ආය නැවත නැවත මුකුත් අපිට හොයන්න දෙයක් නැහැ මේ උරුමය නොවුනා නම් සක්විති රජ කෙනෙක් විදිහට ජීවත් වෙන විදිහ දන්නේ නැහැ අපි. නේද? එහෙනම් දැන් බය නැතුව නිවසේ ඉන්න පියතුමාට මම ආරාධනා කරනවා මවතුමියට ආරාධනා කරනවා සක්විති රජෙක් වගේ ඉන්න. හරිද? ඉඳලා බලන්න කොච්චර සැනසීමදායක ජීවිතයක් ඇති වෙනවද කියලා. හරි සක්විති රජෙක් වගේ ජීවත් වෙනවා. හරි ඒක බොහෝ විට Tamanට සසර සක්විති රජ කෙනෙක් වෙන්න හේතු වෙනවා. හරිද? මේ සක්විති රජ වත පුරන්න. තමන්ගේ ජීවිතයට එකතු කරගන්න මහා හයියක් කරගන්න ඒක. ඒක නිවන් දකින්න හේතු වෙනවා. මොකද තමන් ජීවත් වෙන්නේ හැම වෙලෙම ධර්මය මූලික කරගනිමින්මයි. හැම නිමේෂයකම හැම තැනකදීම හොයලා බලන්න. මම කිසිම කතාවක් නැහැ. අය මම මගේ හිත කියන විදිහට ජීවත් වෙන්නේ නැහැ. මම ධර්මය කියන විදිහට ධර්මයේ තියෙන විදිහටයි ජීවත් වෙන්නේ. මම මූලික කරගන්නවා කියන්නේ ඒකයි වෙනත් නේ. දැන් අපි රටකට ගියා කියලා හිතන්න. නැත්තම් මේ රටේ හරි. මේ රටේ නම් ඉතින් නීතිය ගැන බෑනේ අපිට එහෙම කතා කරන්න හරියට. අපි හොඳට නීතිය ක්‍රියාත්මක කරන රටකට ගියා කියන්නකො. දැන් ගියාට පස්සේ මගේ හිතට හිතෙන හිතෙන විදිහට ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. මොකේද අනුද ජීවත් වෙන්න වෙන්නේ? ඔව් මන්නම් කැමති රෑ ගිහිලා ඕන් නාඩගමක් නටන්න අන්නර පැත්තේ ගිහිලා කෑ ගහන්න හූ කියන්න කැමති. නමුත් රටේ නීතියක් තියෙන හැම මට කරන්න බෑ. මගේ හිත කියනවා හයියෙන් පීකර් දාන්න කියලා. ගෙදර. දාලා බාල් නටන්න කියලා. හැබැයි ඒක කරන්න බෑ සමහර රටවල් තියෙනව දන්නවද? ඇය 10න් පස්සේ කිසිම සද්දයක් එහා පැත්තක දෙත් ඇහෙන්න කරන්න බෑ. හරි ඒක තදින් ක්‍රියාත්මක වෙනවා. සමහර රටවල් තියෙනව දන්නවද? සත්ත්වයේ හිංසාව තහනම්. සත්ත්වයින්ට කොහොමත්ම හිංසා කරන්න බෑ. බල්ලෙකුට හිංසා කරන්න මේ බෞද්ධ රටවල් නේ. බල්ලෙකුට හිංසා කරන්න බෑ. ගෙදර ඉන්න බල්ලාට සලකන්න ඕන විදිහ තියෙනවා. කොහොමද කියලා? හරි. ඉතින් එහෙම තියෙන නීති තියෙනකොට අපිට අපිට ඕන හැටියට වැඩ කරන්න බෑ. ඒතර අපිට නීතියක් තියෙනවා පින්නත් නේ. ඒක ඒ වගේ දඬුවම් දෙන නීතියක් නෙවෙයි. නමුත් ස්වභාව ධර්මයේ තුල නිවැරදි වෙන්න ඕන නීතියක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. මම හැම වෙලෙම බලනවා මගේ ජීවිතය ධර්මයට එකඟවද මේ වැඩ කරන්න ඕන ධර්මයට එකඟවද කියලා. ඒතකොට හැම වෙලෙම බලන්න ඕනේ. ඒ කියන්නේ ඒක තමයි කියන්නේ ධර්මය කරුකොට තබා ගන්නවා කියලා. හරිද? ධර්මය ඇසුරු කරනවා කියලා. දැන් එතකොට ධර්මය ඇසුරු කරනවා නම් දැන් බය නැතුව එඩිතරව වැඩේ පටන් ගන්න ලෑස්තිද? හ්ම්. සීල රකින්න හරියට හරි. ගුණවන්තව ජීවත් වෙන්න ඒ සීලය අදිෂ්ඨාන කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නැකතට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ එහෙනම්. ධර්මයේ ගරු කොට ගන්නවා නම් ධර්මයේ ඇසුරු කරනවා නම් මොකක්ද ධර්මයේ දේශනා කරලා තියෙන නැකත? පින්නත් නේ දැන් කාලයක් තිස්සේ මේ කෝලම් ටික නැතුව හොඳටම ඇති. මම ආය ආය මතක් කරනවා. මේ 18 නාඩගම සම්පූර්ණයෙන්ම අයින් කරන්න ලෑස්ති වෙන්න එඩිටර වෙන්න අත්හදා බලන්න කියලා මම කියනවා. හරි මහා ලොකු පඬිතකම් කතා කරන අපි මහා ලොකු පඬිතකම් කියන්නේ නේද ලොකු ලොකු දේවල් කතා කරන අපිට තාම බැරි වුණා දුර්වල මානසිකත්වයෙන් අයින් වෙන්න ඒ තමයි කිසිමම විද්‍යාත්මක පදනමක් නැති ඒ කියන්නේ කිසිමම විදිහකින් කොහොමද මේක වෙන්නේ කියලා හොයාගන්න බැරි නැකත් වලට ඇබ්බැහි වෙලා ඉන්නවනේ තාම කට්ටිය ඉන්නවා රාහු කාලේ බල්ලා වැඩ කරන. තමන්ගේ අත්දැකීමම නිවැරදි කියලා ගන්න බෑ එක එක්කෙනාට එක එක්කෙනාට හරි හරියට අත්දැකීම් ලැබෙනවා. ඒ තමයි එක දවසක් යනවා ඔන්න දැන් මේක කඩා ගන්න නෙවෙන රාහු කාලේම යනවා වැඩකට. කර්ම කියන්නේ එදාට ඒක අසාර්ථක වෙනවා. හැබැයි නොගියත් අසාර්ථක වෙනවා. හැබැයි පේන්නේ මොකද්ද? නැකත් වලින් සම්පූර්ණ හැමදේම සිද්ධ වෙනවා නම් මං අහනවා නැකත් බලලා විවාහ වෙච්ච විවාහවල එකක්වත් අසාර්ථක වෙලා නැද්ද? <laughs> හැබැයි යම් විවාහයක් අසාර්ථක වුණා නම් ඒක නැකත් නොගලප නොබලප එකක් නම් ඒක අපිට ඉස්මතු වෙලා පේනවා. ওই විවාහය අසාර්ථක වෙන්න ඇත්තේ ඇත්තටම නැකත් බලපු නැති හින්දා තමයි කියලා. හරිද? හැබැයි නැකත් බලලා කරපු විවාහ අසාර්ථක වුණාම නැකත් බලලා කරානේ හරි වැඩේ නැකත් බලලා කරත් හරියේ නැහැ නේ කියලා කවුරුත් කියන්නේ නැහැ. එතන තියෙන සම්භාවිතාවක්. විය හැකියාවක්. නේද? ඒ විය හැකියාව තමන්ගේ අත්දැකීමත් එක්ක තමන්ගේ අත්දැකීමත් එක්ක නිවැරදි කියලා ගන්න යන්න එපා. එහෙම වුණාම අපි ලොකු අමාරුවල වැටෙනවා. දැන් එන්න ඕන අන්න එතකොට ධර්මයේ ඇසුරු කොට ගනිමින් කියනකොට අපිට පුළුවන් වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මොකද්ද? නැකතක් හොයාගන්න කියලා දේශනා කරලා තියෙනවා. හොඳ වැඩක් කරන්න ගියාම. වැඩක් කරන්න ගියාම නැකතක් හොයාගන්න කියලා. මොකක්ද නැකත? ඒ කාලේ තිබ්බා සක්විති මොකක් සත්‍යද නැකත කියලා නැකතක් බ්‍රාහ්මණයන් තුල ඒක බොහොම කාලයකට පස්සේ එන තියෙන ලොකුම නැකත කියලා එයාලා එයාලා ලෑස්ති කරන් තිබ්බ එකක්. ඊටත් වැඩිය ලොකු ඊටත් වැඩිය ප්‍රබල ඊටත් වැඩිය හොඳ නැකතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ තමයි වැඩක් කරනකොට සිත කය වචනය පිරිසිදු කරගෙන කෙනෙක් ඒ කියන්නේ ප්‍රාණඝාත අදත්තා දාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනා වාච පරසාවාච සංකප්පලාප ආදී අයින් වෙලා සුරාපානේ අයින් වෙලා හරිද දැඩි ලෝභය දැඩි දේශයකින් තොරව ඒ කියන්නේ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මාන්න ආදියකින් තොරව සිත කය වචනය පිරිසිදු කරගෙන යම් වැඩක් පටන් ගන්නවා නම් අන්න ඒක ඒ නැකත සත්‍විත නැකතට වඩා වැඩි. එහෙනම් දරුවාගේ කොණ්ඩේ කපන්න ගියාම බයයි නම් තීරණයක් ගන්නවා සතියක් අපි එක දිගට පන්සිල් ආරක්ෂා කරනවා. සතියක් අපි ගුණවන්ත ජීවත් වෙනවා. කිසිම විදිහකින් මේ ගෙදර සීලයක් අරන් නැතුව අපි ඉමු. ඉඳලා හොඳට පිරිත් ටිකක් කියලා සුදුසුම සුදුසුම ඒ කියන්නේ ක්‍රියාව කරන්න පහසුම වෙලාවක් යොදාගෙන මේ ක්‍රියාව කරන්න. කරලා බලන්න. හරිද? අතහරින්න දැන් මේ කෝලම් ටික. මගේ ළඟ පැවිදිලා ඉන්න පොඩි ස්වාමීන් වහන්සේලා. ඉතා සාර්ථකව කටයුතු කරනවා. ඒක කියන්න මම බය වෙන්න ඕනේ නැහැ. මෙයත් උන්වහන්සේලාගේ ධර්මයේ ශ්‍රවණය කරනවා. එකදු ස්වාමින් වහන්සේ නමක් පැවිදි කරන්න අපි නැකතක් බලා නැත. හරිද? කවදාකවත් එහෙම දෙයක් කරලා නැහැ. හරිද? කොහෙනම්? එහෙනම් වෙන්න බෑ වැඩේ වෙන්න බෑ. අපි කරේ කොහොමද? අපිට පහසුම වෙලාව. උදේ පාන්දර 7 නම් 7, 6 නම් 6, සමාදාස උදේ දානෙට ඉස්සලා පැවිදි කරන්න ඕන නම් එහෙම. සමාදාසවල 10 හරි. අපිට පහසුම වෙලාව යොදාගෙන ඉතාලම නිවැරදි සිතුවිල්ලකින් මේ දේ සිද්ධ කරා. හරිද? ඉතින් එහෙනම් එච්චර එහෙම දේවල් කරද්දී කරපුවාම ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ. මේ විකාර ඊනියා අදහස් නේද? කෝලන් නාටකම් අතරලා බෞද්ධ එඩිතරකම බෞද්ධ අභිමානය අපි තුල තියාගන්න ඕනේ. හරි? මට ඊයේ පෙරේද හම්බ වෙනවා අවුරුදු හතරේ පන්තිය සහ හතේ පන්තියේ ඉන්න දරුවෝ දෙන්නේ. මේ දෙන්නා රෑ එළි වෙනකන් තිබ්බ ධර්ම දේශනාව ශ්‍රවණය කළා මට නෙවෙයි මේ අපේ ඒ කියන්නේ මට මෙයාලේ ක්‍රියාවන් මුණ ගැහුණා. මේ අය තමන්ගේ දිනපොත හදලා අභිමානවත් හෙළ දරුවෙකුගේ හෙළ දරුවෙකුගේ හෙළ බොදු දරුවෙකුගේ දිනපොත කියලා මෙයාලා ප්‍රත්‍යවේක්ෂා දින පොතක් කරගෙන යනවා මේ ළමයි. ඒක දාලා තියෙන මාතෘක අභිමානවත් හෙළ බොදු දරුවෙකුගේ දිනපොත කියලා. ඉතින් එහෙම ආඩම්බරයෙන් කටයුතු කරන්න පුළුවන් උරුමයක් අපිට තියෙනවා. ඉතින් ඒ උරුමය භාවිතා කරන්ඩ කෙඩෑරි ජීවිතයේ තියෙන කෙඩෑරි ගතිය අයින් වෙලා තටු ගහලා දාලා නැගිට්ටා වගේ ලොකු වෙනසක් දැනේ. හැම තැනකටම ධර්මයේ මුල් කරගන්න ආඩම්බරයෙන් අභිමානයෙන් නේද? ජවස ජවයෙන් ශක්තියෙන් ධර්මයේ ගරු කොට ගනිමින් ධර්මයේ ඇසුරු කරගනිමින් මොකද බය නැතුව ජීවත් වෙන්න වරදින්නෙම නැහැ. අතීත කර්මයන් පවා තිබුණා නම් මොකද වෙන්නේ? ඒ කර්මයන් පවා නැති වෙලා යන්න හේතු වෙනවා කියලා අපි දන්නවනේ අපි කතා කරලා තියෙනවනේ. ඉතින් එහෙනම් අපි ඒ වගේ අපිට ලැබිලා තියෙන උරුමය පාවිච්චි කරන්න ඇයි මේක පාවිච්චි නොකරින්නේ කියලා. එහෙනම් පළවෙනි කාරණා පහ හරි. ඒ කියන්නේ තමන්ගේ විශේෂයෙන්ම තමන්ගේ අභ්‍යන්තර අය. ඒ කියන්නේ එතකොට රජතුමා නම් තමන්ගේ අඹදරුවන් ආදී ඥාතීන් ආදී අභ්‍යන්තර අයට ධර්මය ගරු කරගැනීමෙන්ම ධර්මය තුලින්ම ඉඳගෙන ධර්මය අසුරු කරගැනීමෙන් ධර්මය භාවිතා කරගැනීමෙන් ධර්මය අධිපති කරගැනීමෙන් කටයුතු කරනවා. ඒත් එක්කින ඇමති ආදී මණ්ඩලවලට ඒ අයට ඒ විදිහට කටයුතු කරනවා. ඒත් එක්ක ඉන්න බ්‍රාහ්මණයින්ට, ගෘහපති ආදීන්ට ඒ ආකාරයටම කටයුතු කරනවා. ඒ වගේම ජනපද වැසියන්ට ඒ විදිහටම ධර්මානුකූලවම ජීවිත ගෙවන්න අවශ්‍ය කරන රැකවල සලසනවා. ඒ වගේම මහාන බමුණන්ට ඒ කටයුතු කරන. එතකොට ඔන්න පහක් තියෙනවා. හයවෙනි එක බලන්න හයවෙනි එක තිරිසං සතුන්. ඒ කියන්නේ මුර්ග පක්ෂීන් ආදී තිරිසං සතුන්ට ධාර්මික රක්ෂාවරණය සලසනවා. තිරිසන් ආදී සත්වයින්ට ධර්මානුකූලව ඒ කට්ටිය සුරක්ෂිත කරනවා. වන ලැබවලවල් ආරක්ෂා කරලා දෙනවා. ඒ කට්ටියගේ ජීවිත සුරක්ෂිත කරලා දෙනවා. ඒ කට්ටියට යහපත උදා වෙන ආකාරයට ඒ සත්‍ය සත්‍ය ජීවිතවලට හිංසනයක් වෙන්නේ නැති වෙන්න අවශ්‍ය කරන වැඩ කටයුතු සලස්සලා දෙනවා. මොකද ඇයි එහෙම කරන්නේ පින්වත්නි ඇත්තටම කියනවා නම් මේවා මේ තිරිසන් සත්තුන් පවා ආරක්ෂා කර ගැනීම කියන එක සිද්ධ විය යුත්තක්ද නැද්ද? මෙන්න මෙතෙන් දෙවිට මෙන්න මෙහෙම කතාවක් හිතන්න පුළුවන්. මගේ මම අපි ඉස්සෙල්ලා කිව්වා පටිච්චසමුප්පන්නවයි මේ වර්තමානයේ නිර්මාණය වෙන්නේ කියලා. මගේ මේ ජීවිතය සකස් වීම මගේ අතීත පුණ්‍යාභී අපුණ්‍යාභී ආනෙන්ජාභී සංස්කාරයන්ගේ ප්‍රතිඵලයක්ද නැද්ද? නේද? එහෙම ප්‍රතිඵලයක් නෑ. මේ මොහොතේ සිද්ධ වෙලා තියෙන්නේ මගේ පින්පව් අනුව මට මේ ලැබිලා තියෙන ජීවිතේ ලැබිලා තියෙන්නේ. තිරිසන් සත්වයේ ජීවිතය. අපි හිතමුකෝ තනකොළ කාලා වැතිරිලා බුදියන සතෙක් ඉන්නවා. දැන් හරකෙක් තනකොළ ටිකක් කාලා වැතිරිලා බුදිය ගන්නකොට හරකව ගිනි ගන්නවද? නැහැනේ. එයාට සුවදායක තත්ත්වයකුත් තියනවද නැද්ද? නේද? ඔව් ඉතින් යාත් කිව්වේ උපේක්ෂා සහගත වේදනාවන් වල ඉන්නවා. ඉතින් නිින්ද යනවා, සැපෙන් ඉන්නවා. දුක් කුඩ තියෙනවා. නමුත් ඒ අතර සැපදායක තත්ත්වයක් තියෙනවා. ගිනි ගන්න ගතියක් නැහැ. හැබැයි අපායේ ඉන්න සතා. මේ සමහර සුදාගින්නේ මින්ද වෙලා තියෙන പ്രേතය, භූතය වගේ අය. ඒකට නිබඳව ගිනි ගන්නවා. නේද? දුක් තියෙනවා. එහෙනම් හරකෙක් පවා අපේ පින්වත්නි ඒ හරක් ජීවිතය ලබාගෙන තියෙන්නේ තමාගේ අතීත හම්බ කරගත්ත දේවල් වලින්ද නැද්ද? ඒ තමයි අපි කියමු ඒකට හම්බ කරගත්ත දේවල් කියලා. අපිට මේ ජීවිතේ උරුම වෙලා තියෙන්නේ අපි හම්බ කරගත්ත විදිහට. ඒ කියන්නේ අපේ අතීත පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන්. කවුරුවත් හම්බ කරගත්තින ජීවත් වෙනකොට ඒ හරකාගේ ජීවිතය නැතිකරන්න මට තියෙන අයිතිය මොකක්ද? ඒ කියන්නේ එයා හම්බ කරගත්ත දේ මම උදුරගත්ත වෙනවද නැද්ද? නේද? එහෙනම් තිරිසන් සත්වයේ ඝාතනය කිරීම හෝ හිංසනයට ලක් කිරීම කියන්නේ මම එයාගෙන් ඉල්ලගත්තා එයාගේ කොටසක්. මට ජීවත් වෙන්න. නේද? එහෙනම් මට ඉල්ලගත්තා නම් මොකද වෙන්නේ? ගෙවන්න වෙනවා. හරිද? එහෙනම් ගෙවන්න වෙනවා. ඒකින්ද අපිට හොඳට තේරුම් ගන්න ඕන අපි පව් කරගත්තාම එක එක එක එක සත්වයින්ට හිංසා කරන්න අපිට අයිති නැහැ. ඒවා බොහොම පෞසිද්ධ වෙනවා. මරන්න අයිතිය නැහැ. නේද ගේ ඇතුළට එන සර්පෙක් වුණත් ගේ ඇතුළට ආවනම් එයා එන්නේ හරියටම දැනගෙන මෙයාගේ සින්නක් කරගෙට මං යනවා මෙයා හදාගත්ත එකට මං හොරෙන් රිංගනවා කියලා දැනගෙනද නෑ එහෙම නැතුවයි එන්නේ ඒ ඔක්කොටෝ මේ ලෝකේ ඉඩක් තියෙනවා එහෙනම් මං සම්මුති වශයෙන් මගේ කොටස ලියාගත්තට එහෙම එකක් මේක එහෙම එකක් නෑ ඒකින්ද මේක තුළට එන සත්‍යාව ඝාතනය කරන්න හිංසා කරන්න මට අයිතියක් නෑ එයාව කරදර නොකර හිමින් සැරේ වෙනත් තැනකට ගොඩ බස්සන්න ඕනේ. එහෙම ඇරෙන්න මට ඒ දේ කරන්න බෑ. ඉතින් මේ හැම තැනකදීම අපි පුංචි සතෙකුටවත් හානියක් වෙන්න තියෙන කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක අපි හොඳට දැනගන්න ඕනේ. ඒකද මේ ජීවිත තියෙන්නේ සමානාත්මතාවයෙන් යුක්තව බොහෝම සංසුන්ව ඉතා සුවදායකව ජීවත් වෙන්න. ඒ විදිහට මනුස්ස ලෝකේ ජීවත් වෙන අයට හරීම සහනශීලී ජීවිත තියෙනවා. අනිත් අය මොනවා කරත් Tamanට පුළුවන්කම තියෙනවා ඉතා යහපත් විදිහට කටයුතු කරන්න. ඉතින් ඒකින්ද මේක තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇත්තටම තියෙන්නේ තමන්ගේ අයිතීන් සඳහා කේවල් කරන්න නෙවෙයි. තමන්ගේ අයිතීන් සඳහා කේවල් කරන්න නෙවෙයි. පැකිලෙන්නේ නැතුව ඒ කියන්නේ ඉතාමත් වේගයෙන් තම යුතුයකම් ටික ඉටු කරන්න. ධර්මයේ තියෙන යුතුයකම් ටික ඉටු කරන්න. සමාජයේ සියල්ලම යුතුයකම් ටික මනාව ඉෂ්ට කරනවා නම් මොකද වෙන්නේ? අයිතීන් නිකම්ම තහවුරු වෙනවා. හැමෝම තමන්ගේ යුතුයකම් ටික ඉෂ්ට කරන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒවා ආය අයිතීන් අමුතෙන් දිනා ගන්න දෙයක් නෑ. පවුලේ අය හැමෝම පවුලේ අයට කරන යුතුයකම් කරනවා නම් අයිතීන් දිනා ගන්න දෙයක් යන්න දෙයක් නෑ. නේද? රජයක් හරියට සියලු ජාතීන්ට යුතුයකම් ටික කරනවා නම් ජාතිවාදී ප්‍රශ්නේ එන්නේ නැහැ. නේද? එහෙනම් අපි හැමදාම කියන්නේ මෙන්න මේ ධර්මානුකූල ක්‍රියාත්මකභාවය ඉදිරියට ගන්න නම් බෞද්ධ ධර්මයේ මූලිකත්වයකට අරගෙන රටට විසඳුමක් දෙන්න නම් එකමුතු වෙන්න ඕනේ කවුද එකමුතු වෙන්න ඕනේ සිංහලයා මොකද සිංහල මිනිහා අතේ තමයි තියෙන්නේ බෞද්ධ ධර්මයට ගරු කොට ගන්න ගතිය අන්නේ බෞද්ධ ධර්මය ගරු කොට ගන්න ගතිය තියෙන જાතිය කියන්නේ මහා ප්‍රබල જાතියක් කියලා දන්නවද? අන්න ඒ ප්‍රබලත්වය අපි හොඳින් හිතේ මතක තියාගන්න ඕනේ. ඒක මේ කඩුපොළු ගන්න ප්‍රබලත්වයක් නෙවෙයි, හරි? කඩුපොළු ගන්න ප්‍රබලත්වයට වැඩිය නුවණින් කටයුතු කරන ප්‍රබලත්වය ඉතාම වැඩි. ඒක නුවණින් කරන එකක්. කඩුපොළු ගන්න ගතිය තිරිසන් සත්තුන්ගේ තියෙන ගතියක්. පොඩ්ඩක් නැත්නම් අනිත් අය මර්ධනය කරන ගතිය, හිංසා කරන ගතිය තිරිසන් ගතියක්. නුවණින් මෙහෙවා තමන් දියුණු වෙන ගතිය තියෙන්නේ මිනිසුන් තුළ. එහෙනම් නියම මිනිසුන් විදිහට ජීවත් වෙන જાතියක් තමයි අපි. ඒක අපේ බහුතරයක තාමත් තියෙනවද නැද්ද? තාමත් තියෙන බහුතරයක් සිංහල මිනිසුන්ගේ තියෙන මේ එකිනෙක දෙන්නෙක්ගේ නැත්තේ. එහෙනම් ඒවා ඉස්මතු කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ආකාරයට කේවල් කර කර කේවල් කර කර අනුන්ගේ තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න අවශ්‍ය කරන්නේ නැහැ. තමන්ගේ යුතුයකම් ටික හරියට කරන්න ඕනේ. රජයේ නිලධාරියෝ තමන්ගේ යුතුයකම් ටික කරනවා නම් පින්නත් මේ නිකම්ම මේ රට ඒ සඳහා මඟ පෙන්වීමක් කරනවා නේ. ඒකට ඉහළ ඉඳන් පහළ ස්තරය දක්වාම කටයුතු කරන්න ඕනේ. හොඳයි. කොහොම වුණත් කමන්නේ අපි 6 වෙනි එක විදිහට කතා කරේ. තිරිසන් සත්තුන්ට මුර්ග, පක්ෂි ආදී සියලු සත්තුන්ට කරුණාවෙන්, මෛත්‍රියෙන් හැකවල් සරසන ගතියක් ශක්ති රාජ කෙනෙක්ගේ තියෙනවා. ඉතින් ඒ අනුව අපිට නිවසේදීත් එහෙම කරන්න පුළුවන්. කූඹියකටවත් හානියක් වෙන්නේ නැති වෙන්නේ. ඊළඟට රට තුල අදැහිමි හතෙනි කාරණාව රට තුල අදැහිමි දැහැමි වෙන්නේ නැති ක්‍රියා සිද්ධ වෙන්නේ නැති වෙන විදිහට කටයුතු යොදන්න ඕනේ කියලා. හරිද? කටයුතු කරනකොට කටයුතු කරන්නේ අධාර්මික දේවල් සිද්ධ නොවන විදිහට කාම නගරයක් සකස් කිරීම කියන එක ධාර්මික දේවල් දෙක ඇතුලේ සිද්ධ වෙන්නේ අධාර්මික දේවල්ද සිද්ධ වෙන්නේ නේද? බොණ්ඩ කැත වැඩ කරන්ඩ එක එක දේවල් කරන්ඩ නොයේකුත් ස්ථාන සකස් කරලා දෙනවා. එහෙම සකස් කරලා දුන්නාම මොකද වෙන්නේ? සසර දෝෂ කියන ජනපද වැසියෝ සියලු දේ පැත්තක දාලා අර අපාය මුඛ දැන් අපි ඊළඟ දවස්වල කතා කරන්න තියෙන අපාය මුඛ ගැන ලබන සතියෙම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සඳුදායි නම් අපායට ඇතුල් වෙන දොරටු පිළිබඳව හරිද? ඇයි? ප්‍රත්‍යක්ෂාවට සහනේ අරමුණ මතක ඇති නේද? ප්‍රායෝගික දේවල් ගැන සාකච්ඡා කරන්නයි අපි මේක එකතු කරගත්තේ. ඔක්කොටෝම ඉස්සෙල්ලා නිවන් දකින්න ඉස්සෙල්ලා අපාය යන එක පොඩ්ඩක් වළක්වගෙන ඉන්න ඕන නේද? එහෙනම් අපාය යන එක වළක්වගෙන ඉන්න ඕනේ. ඒකින්ද අපායට හේතු වෙන දොරටු ටික ගැන සාකච්ඡා කරන්න ඕන. මේ දිනවල අපි ඉතාමත්ම වැඩියෙන් ධර්මය තුල ප්‍රායෝගිකත්වය ගැන සාකච්ඡා කරන්න ඕනේ. මොකද ඒ විදිහට තමයි අපි ඉතා ප්‍රායෝගික සංවර පිරිසක් බවට පත් විය යුතු තියෙනවා. හොඳයි. එතකොට ඒ අපාය මුඛයවල් වලට හේතු වෙන්නේ නැති රහමෙර පාණයට හේතු වෙන්නේ නැති. එක කාලයක් තිබ්බා. හොඳ මට හොඳට මතකයි. ආණ්ඩුවක් පත් වෙනකොට මොකද වෙන්නේ? ඒ ආණ්ඩුව පත් වෙන්න උදව් කරපු අයට දෙනවා බාර් ලයිසන් එකක්. හරිද? ඊළඟ ආණ්ඩුව පත් වෙනකොට තව නෑ නෑ තව ලයිසන් එකක් දෙනවා. ඒක තවත් කෙනෙකුට. අන්තිමට මොකද උනේ? එක හන්දියක බලනකොට බාර් 3යි. ඊට පස්සේ රටේ මිනිස්සු මේ හන්දියට දැම්ම නම. ඔව් ඔව්. ඒ හන්දියට කිව්වේ මේක නුවර පැත්තේ කුණ්ඩසාලේ පාරේ තියෙන හන්දියක්. ඒ හන්දියට කියන්නේ තුන් බාර් හන්දිය කියලා. <laughs> කට්ටිය කියන්නේ තුන් බාර් හන්දිය කියලා. ඉතින් මොකද ඒ තමයි එහෙම උනේ ඇයි අන්න අර. එතකොට ඒ දැහැමි ආකාරයට මේ අදැහිමි ක්‍රියා සිද්ධ නොවන ආකාරයට කටයුතු කිරීමක්ද නෑ නේද ඒවා අමාරුවෙන් කරගන්න රජයේ කාර්යාලයකට ගිහිල්ලා වැඩක් කරගන්න හරි අමාරුයි හැබැයි අරකු බෝතලයක් ඕන වෙන කෙනෙකුට ගන්න හරි ලේසියි එහෙම නෙවෙයි ඒකේ පොලිම තියෙන්න ඕන දිගට ඒක අමාරුවෙන් ගන්න එතකොට මේ පාර යන කෙනාට අපෝ ඕක ගන්න නම් හරි අමාරු කියලා එහෙම හරි ඒක අඩු වෙනවා ඒවා අඩු වෙන්න අඩු කරන්න ඕනේ ඒවට තියෙන පහසුකම් අඩු කරන්න ඕනේ හරිද? එහෙම වෙනකොට තමයි ඒව දැන් එක කාලයක් අත්‍තරම තිබ්බ ඔය මතක දුම් වැටි වල ඒ පෙට්ටියේ මුඛ පිළිකාවක රූපේ දැම්මා. අන්න. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා රටේ සමහර වෙලාවට හොඳ දේවල් ඕන තරම් ඕන තරම් සිද්ධ වෙනවා නැතුව නෙවෙයි. නමුත් එන්ඩෙන් එන්ඩෙන් උනේ මොකක්ද? හොඳ දේවල් අඩු වෙලා නරක දේවල් වැඩි වෙන එක සිද්ධ වෙමින් තියෙනවා දැන් මේ වෙනකොට ලොකු පරිහානියක් තියෙන්නේ අන්න ඒකින්දා. ඒකින්ද හොඳ දේවල් සිද්ධ කරන අවස්ථාවේ මට තියෙන ඒවා ඒවට අපි බොහොම ගරු කරනවා සහ ඒවා අනුමත කරනවා වගේම නරක දේවල් අඩු කරන්න ඕනේ. එන්නෙන් එන්නෙන් වැඩි වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හොරකම් කරන්න අවශ්‍ය කරන පරිසරය සකස් කරලා තියෙනවා. එතකොට හොරකමට පෙළඹෙනවා. ලොකු එක්කෙනා සද්ද නැතුව ඉන්නවා පොඩි එක්කෙනාගේ හොරකම දැකලා මොකද ඒකට කතා කරන්න බෑ කතා කරොත් මොකද වෙන්නේ ලොකු එක්කෙනාගේ හොරකම ගැන එයා කතා කරනවා ඒකින්ද එහෙනම් අපි දෙන්නම මාත් දන්නේ නැහැ වගේ ඉන්නවා මෙයාත් දන්නේ නැහැ වගේ ඉන්නවා මොකද දෙන්නම දෙන්නාගේ වැඩේ කරගමු දෙන්නම හම්බෙන්නේ ඊට පස්සේ කොහෙද අපායද හරිද දෙන්නම දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා එහෙනම් කරුණාවෙන් මෛත්‍රියෙන් ඔය తాවකාලික ලාභයන් එන අවස්ථා ආවට දීර්ඝ කාලිනව හානියක් නම් වෙන්නේ කරුණා මෛත්‍රිය තියනවා නම් අපි ඒවා නවත්තන්න කටයුතු කරන්න ඕනේ එතකොට ඔන්න ඔය විදිහට මේක තමයි හත්වෙනි එක. ඊළඟට රටේ ධනය නොමැති අයට ධනය ලැබෙන විදිහට කටයුතු කරන්න ඕන ශක්ති රජුකෝ. හරිද? ඒක කොහොමද කරන්නේ? දැන් අපේ රට ගත්තොත් එහෙම අපේ ගොවියා. රටේ නිෂ්පාදනයක් වර්ධනය වෙන හැමනොත් ගොවියට ධනය ලැබෙන විදිහට කටයුතු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද නැද්ද? ඒ තමයි නේද ගොවියාගේ නිෂ්පාදනය රටේ රජයේ මුදලකින් වැඩි ගාණක් දීලා මිලදී ගන්න. දැන් වැඩි ගාණක් දීලා මිලදීගත් අරගෙන දැන් රටට පාඩු වෙන දේවල් ඕන තරම් මේ රටේ කරනවානේ. හරිද? ගොවියට ලැබෙන පෙන්ෂන් එකයි අවුරුදු 5ක් වැඩ කරන මාසයකට දවස් කීපයක් වැඩට යන පාර්ලිමේන්තුවට තේරිපත් වෙච්ච කෙනාට හම්බෙන පෙන්ෂන් එකයි අතර වෙනස කොහොමද දන්නේ? නේද? ඇයි මේව කතා කරන්න බැරි? නේද? මොකද්ද අසාධාරණ වැඩේ? අවුරුදු 40ක් වැඩ කරලා නේද? රජයේ සේවකයෙක් අප්‍රමාණ වැඩ කරලා එයාට ලැබෙන පෙන්ෂන් එකක් තියෙනවා. අවුරුදු 5ක් වැඩ කරන නේද? අඩුවෙන් වැඩ කරන යම්කිසි කෙනෙකුට පෙන්ෂන් එකක් ඒ විදිහට ඒ වගේ පිරිසක් බිහි වෙගෙන බිහි වෙගෙන යනකොට කී දෙනෙකුට දෙන්නද අවුරුදු 5ක් වැඩ කරපු කෙනෙකුට? ඇයි මෙහෙම දේවල් කරගන්නේ? නේද? එහෙනම් මේ සූදානම් කරගෙන තියෙන්නේ අඩු ධනය තියෙන අයට ධනය බෙදලා යන වැඩ පිළිවෙලක් නෙවෙයි වැඩි ධනය තියෙන අයට ධනය යන වැඩ පිළිවෙලක්. ඉතින් බෞද්ධයෙකු තුළ මේ කතා කරන්න ඕන. අපි කතා කරන්නේ කාටවත් විරුද්ධව නෙවෙයි. මේ සමාජ ක්‍රමයට විරුද්ධව කතා කරන්න ඕන. මේ කතා කරන්නේ ක්‍රමයට විරුද්ධව, පුද්ගලයන්ට විරුද්ධව නෙවෙයි ධාර්මික ක්‍රම එන්න ඕනේ. ඊළඟට සිත දියුණු කිරීමේ යෙදුන මදයෙන් ප්‍රමාදයෙන් වැළකුණ මහව මහාන බමුණන් වෙත. ඔන්න බලන්න සිත දියුණු කිරීමේ යෙදුන මදයෙන් ඊට මත්භාවයෙන් ප්‍රමාදයෙන් වැළකුණ මහාන බමුණන් වෙත කලින් කල ගිහිල්ලා යහපත අයහපන අයහපත පිණිස වෙන හේතු කරුණු විමසන්න ඕනේ. හරිද? මොකද්ද යහපත මොකද්ද අයහපත කියලා හේතු කරුණු විමසන්න ඕනේ. අපි හුඟක් වෙලාවට දකිනවා මේ එළඹෙන්නේ නම් ඒකට නෙමෙයි හුඟක් අය එළඹෙන්නේ මොන හරි පණිවිඩයක් කියලා යන්න ඒක මාධ්‍ය ප්‍රචාරයක් කරන්න මම අහවල් තැනට ගියා අහවල් නායක හඳුර ළඟට ගියා මං ගිහිල්ලා ආශිර්වාද ලබා ගන්න මිසක් හොඳ නරක අහන්න යන ගතිය නම් බොහොම අඩුයි මේ වෙනකොට මහා සංඝරත්නය යමක් කියනවාද ඒක ක්‍රියාත්මක භාවයට ගන්න එකක් අඩු අඩු තත්යකට පත් වෙලා තියෙනවා ඉතින් එහෙම වෙනකොට රට පිරීමකට පත් වෙන ඒක දසරාය ධර්මයක් නෙවෙයි හැබැයි කාලඟට දෙලඹෙන්න කියලා තියෙන්නේ සිත දියුණු කිරීමේ යෙදුන මදයෙන් ප්‍රමාදයෙන් වැළකුණ මහත්පමුණන් වෙත එළඹ යහපත අයහපත මොකද්ද කියලා කියන්නේ කියලා ඉතින් තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ කරුණාව කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන අන්න එහෙම කෙරෙන්න ඕන නායකත්වයන් තුළ. ඉතින් ඒ වගේම තමයි නිවසේ නායකයාත් ඒ විදිහටම කටයුතු කරන්න සූදානම් කොච්චර අදගත් කරුණු බලන්න. නේද? ඔය ටික එකතු වුණා නම් ජීවිතවලට නේද? ඒ ජීවිත නිකම්ම නිවැරදි වෙනවා. ඉතින් මේ අපිට ලැබිලා තියෙන උරුමය නේද? මේ අපිට ලැබිලා තියෙන උරුමය නේද? කොච්චර ලොකු උරුමයක්ද මේ ලැබිලා තියෙන්නේ. ඇයි අපිව පාවිච්චි කරන්නේ නැත්තේ? වෙන කොයි රටටද මේ වගේ උරුමයක් ලැබිලා තියෙන්නේ? මේවා පොත්පත්වල තැන් තැන්වල වේයන්ට කාවන්ට දීලා නේද? ඉබ්බ දාලා තියලා මේවා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා හොයන්නේ නැතුව පීසෝ වාගේ කටයුතු කරන්න පටන් අරගෙන අපි જાතියක් වශයෙන් පිරීලා යනවා. දහවෙනි එක තමයි පින්නත් මේ අකුසල් බැහැර කරලා කුසල් සමාදන් වෙලා වාසය කිරීම ඒ කියන්නේ ධර්මයේ තුල තමන්ගේ අකුසලයන් ඉදිරියට එන්න දෙන්නේ නැතුව කුසලයන්ගෙන්ම පිරිච්ච හැඟීමකින් වාසය කරන්න පුහුණු කරන්න ඕනේ. ඒ සඳහා වැඩ කරන්න ඕනේ. නැත්තම් බෑ අකුසල් බැහැර කරන්න මේ ඉන්දින මම හදින අකුසල් බැහැර කරලා කුසල් වලින් එක වැඩ කරනවා කියලා එහෙම බෑ. කුසලය ප්‍රබල කරන්න ඕනේ සිත්වල. භාවනා කරන්න ඕනේ. ඒකට කාලයක් මිඩංගු කරගන්න ඕනේ. නැත්තම් තමන්ගේ ජීවිතයේ කුසල ධර්මයන් ඉස්මතු වෙලා ප්‍රබල වෙලා එන්නේ ඉතින් ඒකින් දා මේ කාරණා 10ට කියනවා දස සක්විති වත් කියලා. ඉතින් මේවා අනුව ජීවත් වෙන්න අපි නිබඳව අපේ ජීවිතවලට මේවා එකතු කරගන්න ඕන. සක්විති වත පුරන්න ඕනේ. ඒක හරි ලස්සන කාරණාවක්. කොච්චර සුන්දර කොච්චර මිහිරි සිතක්ද ලැබෙන්නේ මේ වගේ සක්විති දස සක්විතිවත් පුරන කෙනෙකුට. හරි අපි තීරණයක් ගන්නකො. මම දස සක්විතිවත් පුරන්න පටන් ගන්නවා. කොච්චර නිකන් ජව සම්පන්න ගතියක් දැන් නැවත කියන හිතට ඒක කියනකොට නේද මම දස සක්විතිවත් පුරන්න පටන් ගන්නවා මම මේවා පූර්ණේ කරන්න පටන් ගන්නවා මම ගෙදර ගෙදර වැඩ කරන්නේ මේ විදිහට මම කාර්යාලයේ වැඩ කරන්නේ මේ විදිහට මම සමාජයේ කටයුතු කරන්නේ මේ විදිහට කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා ආසන්න කාලයේදීම සිද්ධ වෙන වෙනස බලන්න තමන්ගේ ජීවිතයට Tamante තා නිවැරදි ජීවිතයක් ලැබෙනවා. හරිද? එහෙම ලැබෙනකොට ඒ නිවස ආලෝකමත් වෙනවා. නිවසේ අය මේවා දැනගත්තාම නිවස ප්‍රබල කරගන්න පුළුවන්. ප්‍රබල නිවසක ප්‍රබල පවුලක වැඩ කටයුතු අපූර්ව වෙයි නේද ඒකත් එක්ක ගම් වශයෙන් පවුල් නිවැරදි වෙනකොට ගම් නිවැරදි වෙනවා ගම් නිවැරදි වෙනකොට පළාත් නිවැරදි වෙනවා පළාත් නිවැරදි වෙනකොට රට නිවැරදි වෙනවා අන්න එතකොට මේ නිවැරදි වෙන මිනිසුන් අතරින් සක්විති රජවරු බිහි වෙනවා අපි මම අවසාන වශයෙන් කියන්නම් ධර්මයේ දේශනා කරන්න ඉස්සෙල්ලා ධර්මයේ ඉවර දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා අනේ තැන් තැන් වලට වෙලා හරිද සක්විති රජවරු පහළ වේවා පහළ වේවා පහළ වේවා කියලා ඉඳලා නම් හරියන්නේ නැහැ හරිද ඒකනේ අපි කරන්නේ නේද එක එක මම එපා කියනවා නෙවෙයි ඒක හරි කරන්න ඒත් කමක් නැහැ. නමුත් එතනින් වැඩක් නැහැ. ඒක අදිෂ්ඨානයක් කරගන්න ඕන ප්‍රාර්ථනාවක් නෙවෙයි. අපි එක එක එක එක ආකාරයට නොයේකුත් වැඩ කරලා වේවා වේවා කියලා පහල කියලා කියලා හරියන්නේ මොකක්ද බෞද්ධයාගේ තියෙන ක්‍රමේ ඒක සිද්ධ වෙන විදිහට වැඩ කිරීම හරිද සක්විති රජ කෙනෙක් පහල වෙන විදිහට වැඩ කරන්ඩ දැන් අපි අරඹමු කියලා මම නේද කියනවාද අරබමු කියලා කියන්නේ නම් කියනවට වැඩිය හොඳයි අරඹලා තියෙන වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා කියන එක තමයි දැන් කියන්න තියෙන අරඹමු කියන දෙයක් නෑ අපි ඒක අරඹලා තියෙනවා අපිත් එක විශාල පිරිසක් ඒක රාශී වෙලා ඒ වැඩ කටයුතු වල යෙදෙමින් ඉන්නවා මේ වෙනකොට ඒකින්ද ඒ සඳහා ඒක රාශී වෙන්න තමන්ගේ යුතුයකම සිද්ධ කරගන්න අපේ උරුමය රැකගෙන අපිට ලැබිච්ච උරුමය සුරක්ෂිත කරලා මේ අපින් අරගෙන අනිත් පැත්තෙන් දෙනවා වගේ අපේ අනාගත පරපුරට මේක දායාද කරන්න නිබඳව ඒකරාශී වෙන්න කියලා මතක් කරමින් අපේ උරුමය රැකගන්න අද දවසේ අපි උරුමය ගැන සාකච්ඡා කරේ. ඉතින් ඒ සඳහා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න කියන එක නැවත මතක් කරමින් මේවැනි කටයුතු සිදු කරමින් තමන්ගේ ජීවිතය ධාර්මික කරගෙන සිත කුසලයෙන් පුරවාගෙන සසර සුවපත් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන අවසාන වශයෙන් සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.